හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සෝදානම් වෙන්නේ. අපි ඒ සඳහා මුලින්ම අවස්ථාව දෙමු ලිඛිත ප්‍රශ්න වලට මම ආරාධනා කරනවා ලක්මාල් මහත්තයාට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අවසරයි සාවින්හස ලිඛිත ප්‍රශ්න තුනක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. පරයන්කේදී මා ඉඳගෙන සිටින ඉරියව්වට සිත දැමීමෙන් පසුව ධම්මජීව ස්වාමින් වහන්සේගේ මූලික කමඨහන් උපදේශී දැක්වෙන පරිදි මා ආස්වාසය හා ප්‍රාස්වාසය හැඳින ගතිමි. ඒ ගොරෝසු අවස්ථාවේ දීර්ඝව පැවැත්වෙන අවස්ථාවෙන්ද හැඳිනගෙන ආස්වාසයේත් ප්‍රාස්වාසයේත් පෞද්ගලික ලක්ෂණ නිරීක්ෂණයෙන් වරහන් ඇතුළේ ප්‍රාශ්වාසයේ උණුසුමටත් ආශ්වාසයේ සීතලටත් දැනීම ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසයේ දිග තවින් යුක්ත වීම යන ආදී වශයෙන් වරහන් වහලා ආශ්වාසයේ ආශ්වාසයේ ලෙසත් ප්‍රාශ්වාසයේ ප්‍රාශ්වාසයේ ලෙසත් වෙන් වෙන් වශයෙන් හඳුනා ගතිමි. දීර්ඝව දැනුණු ආශ්වාසය සහ ප්‍රාශ්වාසයේ පසුව කෙටිව දැනෙන්නට විය. එවිට ඒ වායේ මුල මැද යන කොටස්ද දැකිය හැකි විය. මෙලෙස සිදු වී ටික වේලාවකට පසුව ආස්වාසය හා ප්‍රාස්වාසයේ සියුම් ලෙස සිදුවනු දැකිය හැකි විය. එවිට මට ආස්වාසයෙන් ප්‍රාස්වාසය වෙන්කර දැකිය නොහැකි. තවදුරටත් බලා සිටන විට ආස්වාසය සහ ප්‍රාස්වාසය ඊතා සියුම් වී එක් අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම හුස්ම ගැනීම නතර වූ වාසේ දැනුනි. මෙලෙස එක් පර්යංකයකදී පස් හය වතාවක් සිදුවිය. එසේ හුස්ම නතර වූවත් මා ජීවත්ව සිටින බැවින් දැනෙනවා දැනෙනවා යනුවෙන් මෙනෙහි කරන අතර තුර මාගේ පාදයන්ගේ පහළ කොටස දැන දැනීම නැතුව ගොස් මාගේ බෙල්ලෙන් උඩ කොටස සෑහෙන වේලාවක් අහසේ පාවෙනසේ හැඟුණි. මට එයින් මහත් ප්‍රීතියකටපත් උනේමි. ඉන්පසු සල්ප වේලාවක් මහත් වූ එලියක් මාසල පතිත වී නැති වී ගියේය. පෙර දැක්කූ පරිදි දැනෙනවා දැනෙනවා යනුවෙන් මෙනෙහි කරමින් සිටන විට විවිධ රූප පෙනී පසුව නොපෙනී යන ලදී. සිතවිලිද ගලාවිත් නැවත නැති වී යන ලදී. වර්තමානයේදී එලෙස රූප හෝ සිතවිලි වෙනුවට කය ගැටි ඇති තැන්හි ඇති තද ගති බර ගති පසුව සැහැල්ලුව දැනීම යටිපතුල් වල දැනුණු උණුසුම පසුව උණුසුම නැති වී යාම ඇඟිලි තුඩු වලට ලේ එකතු වෙන වාසේ දැනීම කටට කෙලෙණීම විවිධ මාංශ පේශි වල දැනෙන කම්පන චංචල ගති මට වරින් වර නිරීක්ෂණය කරගත හැකි විය. ඒ අතරතුර කයේ විවිධ තැන්හි ඇතිවන කැසීම් වැනි විවිධ වේදනාවන්ද ඇතිවේ. ඒ වාද මට නිරීක්ෂණය මම නිරීක්ෂණය කරමි. මගේ භාවනාවේ අඩුපාඩු මට පෙන්වා දී එය දියුණු කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ගය පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටපත්මි. හොඳයි විශේෂයෙන්ම විශේෂයෙන්ම කිව යුතු දෙයක් නැහැ. මොකද සෑහෙන දුරට කළ යුතු දේ තේරුම් අරගෙන තියෙන බවක් තේරෙනවා. දැන් අපි අර විදිහට ක්‍රමානුකූලව ආනාපාන සතියට හිත යොදලා ක්‍රමානුකූලව ආනාපානයේ තියෙන වෙනස්කම් දැකගෙන ඒවට සාක්ෂි දරමින් ඉදිරියට යනකොට ඉතින් ওই විදිහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒකේ සාමාන්‍ය ලක්ෂණ එහෙම නැත්නම් ඔය සටහන් ආකාරය ආදී ගෙවිලා ගිහිල්ලා Tamanට එක්තරා අන්දමකින් හැකියාව ලැබෙනවා. ඒකේ බොහොම ආවේනික ලක්ෂණ එයාට ස්වාභාවික ලක්ෂණ දෙක ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඒකත් ගෙවි යාම තමයි ඇත්තට මේ කායानुපස්සනා මට්ටමේදී සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාවේදී අපි ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. අපි ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. අපි නැවතත් අරමුණ ගෙවිලා ගියා කියලා අපිට අල්ලගන්න බෑ කියලා අපේ සතියට හසු වෙන්නේ නැහැ කියලා අරමුණ ගොරෝසු කරන්න ගියොත් වැරදි. දැන් ඇත්තටම මේ ප්‍රශ්නයේදී එහෙම මුකුත් කළා වැරදි දෙයක් කළා නැහැ. ක්‍රමානුකූලව ඒක ගෙවිලා යන්න ඉඩ දීලා තියෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා අර තමන්ගේ නිකන් කය සැහැල්ලුව නිකන් උඩ පාවෙනවා වගේ දේවල්. එහෙම නැත්නම් බොහොම ප්‍රීති සහගත දේවල්. ඒ කොටස ඇත්තටම මේ වේදනානුපස්සනාවේ යම් යම් අවස්ථා. දැන් බුදුරජාණන් වහන්සේ ඔය වේදනානුපස්සනා කොටස්වලදී කියනවා පීතිපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. ඔය විදිහට අර ඒ තමන් ආයනුපස්සනාව මට්ටමන් ඉක්මවලා ගිහිල්ලා බොහොම හිත තැම්පත් වෙනකොට සැහැල්ලු වෙනකොට ස්වභාවයෙන්ම යම් කායික පස්සද්ධියක් එන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට අර තේරෙන්නේ මේ නිකන් පාවෙනවා වගේ නිකන් කය නොදැනී ගියා වගේ දේවල් තේරෙනවා. ඒත් එක්කම ලොකු සුවයක් ප්‍රීතියක් මේ හටගන්නවා. අන්න ඒ අවස්ථාවේදී අපිට ඒකටත් ඇලෙන්නේ නැතුව ඒකත් මේ බොහොම ඇතිලා නැතිලා යන දෙයක් කියලා ඒ අනිත්‍ය මුසු බැල්මකින් අපිට බොහොම දැනුවත් වෙලා ඉන්නයි තියෙන්නේ. එක තැනක් මෙතන මට හිතනවා කිව්වොත් හොඳයි කියලා දැන් අර අපි දැනෙනවා දැනෙනවා කියලා අපි මෙනෙහි කරන්නේ නැතුව අපිට මේ දැනුවත් භාවයේ තුල ඉන්න පුළුවන් නම් තවත් පොඩ්ඩක් ගැඹුරට යා ගන්න පුළුවන්. දැන් අපි අර දැනෙනවා දැනනවා කියලා මෙනෙහි කරනකොට මුලදී ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කියන්නේ Tamanට අර අරමුණකින් තොරව හිත පැවැත්වන්න හුරු බවක් නැත්තම් ඒ අරමුණ අරමුණු අරමුණු වලින් තොර සතිය Tamanට තාම නිකන් ආගන්තුක ස්වභාවයක් තියෙනවා නම් ඔන්න දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කළා අර Tamanට ඒ තිබිච්ච නිකන් බියසැක දුරු කරගන්න පුළුවන්. නමුත් මේ තැනට නැවත නැවත ගියාට පස්සේ මේක හුරුුණාට පස්සේ බලන්න මේ දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නෙත් නැතුව අරමුණකින් තොරව දැනුවත් බවකින් ඉන්නවා. නමුත් අපි දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කිරීමක්වත් අලුතෙන් අරමුණු හඳුන්ලා දීමක්වත් කරන්නේ නැහැ. ඉතින් එතකොට මේ දැන් බුදුරජාන් වහන්සේත් කියනවා මේ විතක්ක ਵਿਚාර සහිත යම් කිසි කෙනෙක් ප්‍රීතියක් භුක්ති විඳිනවා නම් ඊළඟ විතක්ක ਵਿਚාර රහිතව යම් කෙනෙක් ප්‍රීතියක් භුක්ති විඳිනවා නම් අන්න ඒකෙන් මේ විතක්ක ਵਿਚාර රහිතව විතක්ක ਵਿਚාර වලින් තොරව භුක්ති විඳින ප්‍රීතිය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහොම උත්කෘෂ්ටයි කියලා. එම ප්‍රණීතයි කියලා. ඒ නිසා දැන් අපි මේ උත්සාහ කරන්නේ අපි මුලින් පොඩ්ඩක් ඉතින් අපිට අර ඒක ඒ తত্ত্বය හුරු වෙනකන් අපිට කමක් නැහැ දැනනවා දැනනවා කියලා මෙනෙහි කරාට වරදක් නැහැ. බලන්න ඊළඟට ඕකත් නොකර දැනුවත් භාවයෙන් ඉන්න. මුකුත් නොකර ඉන්න. එතෙන්දී ඔయిత වඩා තවත් හිත ගැඹුරට නිකන් கிඳා බහිනවා වගේ ගැඹුරට යනවා වගේ සිද්ධ වෙනවා. දැන් අපි අර විදිහට විතර්ක කිරීම හරහා මේකේ ටිකක් අර හිත ක්‍රමානුකූලව තව තව සියුම් වෙලා යන ප්‍රවාහයට අපි පොඩ්ඩක් අත දාලා නැවත නැවත මේක කලත්තනවා වගේ දෙයක් වෙන්නේ. ඒකත් නතර වෙනවා අපි මේ යන ප්‍රවාහයට ඒ විදිහටම සුවසේ ගලාගෙන යන්න ඉඩ දෙනවා නම්. ඉතින් ඊට අමතරව ඉතින් විශේෂ යමක් කිව යුතු නැහැ. අනිත් කටයුතු බොහොම හොඳින් කෙරලා තිනවා. දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේගේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය සතිය සම්බොජ්ජංග මට්ටමට වැඩිීමේදී යෝගාවචරාගේ ඇතිවන වෙනස් වීම මොනවාද? ඒකෙම දෙවෙනි කොටස එසේ ඇති සති බලය සිතට සති සම්බොජ්ජංග මට්ටම දක්වා වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ම්ම් ඒක ඇත්තරම මේ ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. අපිට එකපාරටම දැන් ඔන්න දැන් ඉන්නේ සම්බොජ්ජංග මට්ටමේය. එතන ඉඳන් මාර්ග මට්ටමට දියුණු වෙන්න මෙන්න මේ විදිහට විශේෂයෙන් කරන්න කියලා කියන්න බැරිත් නැහැ. දැන් අපි මුල ඉඳන් පොඩ්ඩක් කතා කළොත් දැන් අපි සාමාන්‍යයෙන් භවනාව පටන් ගන්නකොට සතිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. අපි එතකොට බොහොම අයන්නේ ඉඳලා අර පුංචි දරුවෙකුට ඇවිදින්න පුරුදු කරනවා වගේ අපිත් ඉතින් වම දකුණ වම දකුණ කියලා ඉතින් මේ සතිය කියන ಗುಣධර්මය හඳුනා ගන්නවා. හඳුනගෙන ටික දුරක් යනකොට ඔන්න අපි සතර සතිපට්ඨාන මට්ටමේදී එතකොට ඔක තව ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න අපිට තේරෙනවා දැන් අනෙකුත් අපේ තියෙන හිතේ තියෙන විවිධාකාර ಗುಣධර්මයන් එක්ක විවිධාකාර ගතිගුණ එක්ක ඔන්න මේ සතිය කියලත් ධර්මතාවයක් දැන් වැඩිලා තියෙනවා. දැන් අනිත්කුත් හිතේ තියෙන සාමාන්‍ය ස්වરૂපයන් අතර ඔන්න දැන් සතියත් එක්තරා ස්වરૂපයක් වශයෙන් අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මට්ටමක් එනවා. අපි එතකොට කියනවා ඉන්ද්‍රිය මට්ටම කියලා. එතකොට මේ අවශ්‍ය නම් මේ සතිය අපිට අනිකුත් ධර්මතා වලින් වෙන් කළ ගැනීමේ ශක්තිය වෙන් කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඊළඟට ශක්තිය මේ මේ සතියට යම් යම්කිසි තත්වයක් දැන් ලැබිලා තියෙනවා. කලින් දැන් අපි සතිය හඳුන්ලා දෙනකොට අපි අසතිමත් කාලය වැඩි සතිමත් කාලය අඩුයි. ඒ කියන්නේ අපි සතියෙන් නෙමෙයි දවසේ වැඩි වෙලාවක් ගත කරලා තියෙන්නේ. සතියෙන් බොහොම සුළු වෙලාවක් ගත කරලා තියෙනවා. නමුත් අපි ටික ටික උත්සාහවත් වෙලා මේ සතිය දිනු කරන්න දිනු කරන්න අපි සතිමත් වෙලා ඉන්න කාලය වැඩි දියුණු වෙනවා. අසතිමත් වෙලා ඉන්න කාලය අඩු වෙනවා. අපි ඒතොර නිරන්තරයෙන්ම ඒතොර එළඹ සිටි සිහියෙන් එළඹ සිටි සිහියෙන් ඉන්න අපි උත්සාහවත් වෙනවා. ඕක ටික ටික තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න Tamanට තේරෙනවා දැන් සතිමත් වෙලා ඉන්න කාලය බොහොම වැඩි. දවස පුරාම වගේ සතිමත් වෙලා ඉන්නවා. ඒ අතර විඩින් විට අසතිමත් බවක් තිබුණා නේද කියලා ඒ අසතිමත් බවෙන් හිටිය බවත් Tamanට වැටහෙනවා. ඒ ඒ යම්සි කාලපරතරයක් තියෙනවා. කුළු සුළු කාලපරතරයක් තියෙනවා. Taman අසතිමත්. සතිය තිබිලා නැහැ. නමුත් Tamanටම තේරෙනවා නිකන් තරන්දම කර පොත් වශයෙන් Tamanටම තේරෙනවා මෙන්න මේ මේ කාල පරිච්ඡේදවලදී මම මගේ සතිය තියුණු වෙලා නැහැ. මම අවදිමත් බවකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. කියලා අන්න තේරෙන්න පටන් ගන්නවා. දැන් ඔය මට්ටමට එනකොට සතිය බල මට්ටමකට වැඩෙනවා. ඒ කියන්නේ දැන් ඒ අවස්ථාවේදී මේ අසතිමත් බවක් ඇති වුණත් යා ඒ තරම් කම්පාවකටපත් වෙන්නේ නැහැ. මොකද දැන් සතිය සෑහෙන බල පරාක්‍රමයකින් යුක්තවයි ඉන්නේ. යා දන්නවා මේ අසතිමත් කාලයේ පවා තමන්ගේ අතින් වීතික්‍රමණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි රකින්න සිල්පදවල ඕනම මට්ටමකදී අපි සිල් සිල්පද උල්ලංඝනය කරගෙන සතෙක් මරන්න, සොරකමක් කරන්න, කාමමිත්‍යාචාරයක යෙදෙන්න. ඉතින් අපි පෙළඹෙන්නේ අර සතියේ වැට පන්නලා ගියාට පස්සේ. දැන් අපි හොඳට සතිමත් නම් ඊළඟට සතිය හොඳට එයාගේ බලය තහවුරු කරලා තියෙනවා නම් අපේ හිතේ විවිධාකාර අකුසල් සිතුවිලි එනවා. කියන්නේ පරිඋත් පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් මතුවෙනවා. පරිඋත් ทาน මට්ටමින් හිත දැවෙනවා, තැවෙනවා, හිතේ කෙලස් තියෙනවා. නමුත් මේ සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමකටවත් එහෙම නැත්නම් තමන් රකින්න ශික්ෂාපද උල්ලංඝනය කරන මට්ටමකටවත් යන්නේ නැහැ. තමන්ට එතකොට එක්තරා අන්දමක තහවුරු බවක් ආරක්ෂාවක් දැනෙනවා. දැන් තමන්ට මේ සතියේ ආරක්ෂාව ලැබිලා තියෙනවා. සතිය පෙන්ලා දෙනවා මෙන්න මේ මුල් අවදීදිම පෙන්ලා දෙනවා රාගයක් එනවා නම් ඔන්න රාගයක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ද්වේෂයක් ඇවිල්ලා නම් ඔන්න ද්වේෂයක් දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මොහොකට හරි පැටලිලා මුලා වෙලා තියෙනවනම් ඔන්න එතන මුලා වෙලා තියෙන්නේ කියලා සතියෙන් පෙන්වලා දෙනවා. එතකොට තමන් සමහරලාට මේ මුලාවේ නැත්තම් මේ ද්වේෂයේ රාගයේ ටික වෙලාවක් ඉන්න පුළුවන්. අර ආපු ගැම්ම නිසා ඒ තමන් තාම පුරුදු ටික ආසව අනුසය ටික තියෙන නිසා තමන්ට ටික වෙලාවක් ඒකේ අතරමං වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒත් කම්පා වීමක් නැහැ දැන දැන ඉන්නේ. දැන දැනම ඉන්නවා තාම අර ආදීනවයන් හොඳට ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා තාම අර ආස්වාදයට තියෙන ලොල් බව නිසා තාමත් හිත එතෙන්ට යනවා. නමුත් හැබැයි උල්ලංඝනය වෙන්නේ නැහැ. අන්න එතෙන්දී සාමාන්‍යයෙන් කියන සති බලය අර මේ ප්‍රකාශයක් තියෙනවා. එතකොට ඔය මේ ලොකු සාවින් වහන්සේගේ ආප්තෝ මේ ප්‍රධාන පාඩේ වශයෙන් උත් තියෙන්නේ පමාදේ න කම්පතිති සති බලං. අපි ඒ මට්ටමේදී ප්‍රමාදයක් ඇති වුණත් මේ කෙලෙස් වලට හිත ගියත් කම්පා වීමක් නැහැ මොකද Taman දන්නා මේ කෙලෙස් වල හිත දැන් ඉන්නවා නමුත් උල්ලංඝනය කළා වීතික්‍රමණයක් නම් වෙන්නේ නැහැ කියලා Tamanට විශ්වාසයක් තියෙනවා. ඔතනත් ඔය මට්ටමත් හොඳට ඉක්ම ගියාට පස්සේ Tamanට විශේෂයෙන්ම අර හිතේ එක්තරාන්දමක සංසිඳීමක් විවේක බවක් හිස් ස්වභාවයක් අත්දක ගන්න හම්බුණා නම් අන්න අපිට කියන්න පුළුවන් සෑහෙන දුරට බොජ්ජංග මට්ටමකට හිත දියුණුලා තියෙනවා. එතන ඉඳන් යන මාර්ගය බොහොම විවේකී පාරක් තියෙන්නේ. අර කලින් වගේ අපි බොහොම වෙර වීරය දරමින් මෙල්ල කරමින් තරවටු කරමින් යන ගමනක් වෙනුවට දැන් බොහොම දමණය වෙච්ච ස්වභාවයකින් විවේක ස්වභාවයකින් හරිම ශාන්ත ස්වභාවකින් යන ගමනක් ඊට පස්සේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් උපමාවකින් කියනවා නම් දැන් අපි හිතමු අපිට බොහොම අකීකරු දරුවෙක් ඉන්නවා නම් අපි මේ දරුවව මෙල්ල කරගන්න, කීකරු කරගන්න ඉතින් විවිධාකාර උපක්‍රම යොදනවා. අපි තරවටු කරනවා, වෙනත් අය ලව්වා කියවනවා, දඬුවම් කරනවා, බනිනවා, ගහනවා ඉතින් විවිධාකාර දේවල් කරනවා. ඉතින් අපි හිතමු මොනවා මොනවා හරි ওই උපක්‍රම හරහා දැන් මේ දරුවා ටිකින් ටික ක්‍රීකරු වෙනවා. කීකරු වුණාට පස්සේ දැන් එයා දැන් අපි හිතමු අපි කියන දේම කරනවා. දැන් නිවසේම රැඳෙනවා. ඉස්සර නම් නිවසේම රැඳුනේ නෑ. නිතරම නිතරම හොඳ යාළුවොත් එක්ක ගියා. ඉතින් විවිධාකාර නරක වැඩවලට යොමු වෙලා හිටියා. නමුත් අපි තුමු දැන් අපේ ප්‍රයත්නය හරහා මේ දරුවා දැන් හොඳටම කීකරු නම් අපි කියන දේ හොඳටම අහනවා නම් දැන් අපිට හරිම ලැබිව කටයුතු කරනවා නම් අපි තවදුරටත් සැරපරුෂ විදිහට කටයුතු කරන්න උවමනාවක් නැහැ මේ දරුවට. දැන් මේ දරුවා බොහොම යහපත් දරුවෙක් බවට පත් වෙලා. අන්න ඒ වගේ තමයි දැන් ඒ අවස්ථාවේදී ඒ දරුවට අපි සැරපරුෂ වෙනවා නම් එතන තියෙන්නේ අපේ නොදැනුවත්කම. අපි ඒ වෙනුවට දැන් මේ දරුවාට බොහොම තවදුරටත් යහපත් වෙන්න දැන් යහපත් පැත්තෙන්මයි යන්න බොහොම සුඛනම් මේ විදිහට මු르දු විදිහට තමයි දැන් ඒ දරුවාට අවවාද අනුශාසනාවක් කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ දැන් මේ අපේ හිතත් නිකන් අර ඒ මුලින් අකීකරු වෙච්ච දරුවෙක් වගේ. ඉතින් අපි ටික ටික මේ විවිධාකාර ක්‍රමෝපායන් යොදලා මේ සිත කීකරු කරගත්තට පස්සේ අන්න අපි දැන් යන්න ඕනේ අර මු르දු මාවතක. බොහොම මු르දු විදිහට තමයි මේ ඊළඟට ඉතිරි ටික කරගන්න තියෙන්නේ. ඒ මට්ටම් වලදී තමයි ඔය බුදුරජාණන් වහන්සේ උපදේශ දෙන්නේ. තව දුරටත් මේ බොජ්ජංග වඩන්න ඕනේ. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග හතම මේ බොහොම විවේකීව කියන්නේ අර හිතේ අරමුණු වලින් තොර ස්වභාවය ඇසුරු කරමින් ඒ ස්වභාවයට ඒ ස්වභාවය නිතරට නිතරම පරිහරණය කරමින් ඊට සාපේක්ෂව යමින් තමයි ඊට පස්සේ යන ගමනක් තියෙන්නේ. ඒක එක්තරාන්දමින් හරි සුන්දර ගමනක්. මොකද මෙතෙක් අපි කරපු භාවනාවක් තියෙනවා. අපි යෙදিলা බලෙන් ටිකක් මැදිහත් වෙලා කරපු දෙයක් තියෙනවා. නමුත් ටික ටික ටික ටික ඒ ස්වභාවය අඩු වෙලා දැන් නිකන් ඉබේ කෙරෙන ස්වභාවයක්. හිත අපි අතහැරියත් කුසලයේ තුලම රැඳෙන ස්වභාවයක්, විවේකයේ තුලම රැඳෙන ස්වභාවයක්, විවේකීව ඉන්න ස්වභාවයක් අන්න Tamanට අත්දක ගන්න හම්බ වෙනවා. ඉතින් අපිට එතකොට කියන්න පුළුවන් මේ සෑහෙන්න ඉතින් ඔය බොජ්ජංග මට්ටමේ තමයි තියෙන්නේ කියලා. හොඳයි. අවසාන ප්‍රශ්නේ සවනස් ඉරියාපත භාවනාව ගැන අපට පාදා දෙන්න. ඔව් ඉරියාපත භාවනාව ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ බොහොම සරලව තමයි ඉරියාපත භාවනාව උගන්ලා තියෙන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජ ගච්ඡන්තාමීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. තිත්තන්තෝවා තිත්තන්තෝම් හීති පජානාති. සයානෝවා සයානෝම් හීති පජානාති. ඉතින් මේ විදිහට ප්‍රධාන ඉරියව් හතරේ ඉතාම සරලයි. ඇත්තරම මේ මේ සරල බව වර්තමානයේට හරි අමාරුයි. මොකද වර්තමානයේ අපේ සිතුවිලි එහෙම නැත්නම් අපේ චර්යා රටාවන් ගත්තාම හරිම සංකීර්ණයි. නමුත් අතීත අතීත යුගවලදී මිනිසුන්ගේ ජීවිත හරි සරල සරල බව නිසා ඒ මිනිසුන්ට මේ මේ සරල සරල බව තුළ ඉඳීමේ හැකියාවක් තිබිලා තියෙනවා. වර්තමානයේත් හැබැයි කලාතුරකින් කෙනෙක් ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්. ඒ වගේමයි සෑහෙන දුරට වෙන උපක්‍රම හරහා වෙනත් සතිපට්ඨාන උපක්‍රම හරහා හිත හදාගත්තට පස්සේ ආයෙ මෙතන ඉන්නත් පුළුවන්. හැබැයි ආරම්භක අවධියේදීම මෙතනම කෙලින්ම ඉරියව්වෙන්ම සතිය සම්පජන්‍ය ඔක්කොම දිනු කරගත් ගැනීමක් වර්තමානයේ හරිම අඩු ස්වභාවයක් තියෙනවා. මොකද මෙතන තියෙන්නේ පුදුම සරල බවක්. දැන් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉන් එහාට ඒ ගැන ප්‍රපංච කිරීමක්, ඒ ගැන හිතමින් යාමක් මුකුත් නැහැ. ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනවා, ඇවිදින බව දන්නවා. ඊළඟට අපි ඇල වෙලා ඉන්න ඕන නිදාගෙන ඉන්න නිදාගෙන ඉන්න බව දන්නවා. සිටගෙන ඉන්නවා සිටගෙන ඉන්න බව දන්නවා. හැබැයි මේ ඇවිල්ලා එක්තරා අන්දමකින් අර සමස්තයක් වශයෙන් තමයි එතනදී මුලින් අපිට වැටහීම ඇති වෙන්නේ. නමුත් සතිය ක්‍රමානුකූලව දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න දැන් ඇවිදිනකොට ඇවිදින බවක් දන්නවා හැබැයි මේ ඇවිදින අතරතුර විවිධාකාර වෙනස් වීම රාශියක්. එම නැත්තම් අනිත්‍යත්වයටපත් වීමක්, දුක්ඛත්වයටපත් වීමක්. ඔය වගේ ඉතින් අර මේකේ මේ අත්දැකීම තව තව විපරිණාමයකටපත් වීමක් සිද්ධ වෙනවා. දැන් මෙතනින් අදහස් වෙන්නේ මේ මුල මුලදී කෙනෙක් ඔන්න ඇවිදින බව දැනගත්තා කියලා ඊළඟ අවුරුදු ගානකට ගිහිල්ලා ගියාට පස්සෙත් අපි දුක හැන කාලයක් ඔය දේම කර කර හිටියානම් එයා දිගටම කරන්නේ මේ ඇවිදිනකොට නිකන් ඇවිදින බව දන්නවා කියන එක විතරක් කියන එකෙන් නතර කරන්න බෑ. නතර වෙන්න අමාරුයි. මොකද එයාගේ සතිය හොඳට තියුණුනා නම් අර මුලින් ඇවිදින කෙනෙක් ඉන්නවා. අපි දමු මම ඇවිදිනවා කියලා නිකන් සංඥාවක් මට්ටමින් එනවා. නමුත් ක්‍රමානුකූලව හිත දියුණු වෙන්න දියුණු වෙන්න අර සංඥා මට්ටම් ඉක්මවා ගිහිල්ලා එනත සංකල්පමය මට්ටම් ඉක්මවා ගිහිල්ලා දැන් මේ ඇවිදීමක් තියෙනවා නමුත් ඇවිදීමක් කරන කෙනෙක්වත් මමෙක්වත් එහෙම පුජ්‍යල ස්වરૂපයකින් තොරව හුදු ඇවිදීමක් මේ චේතනාපූර්වකව සිද්ධ වෙච්ච හුදු ඇවිදීමක් තේනවා කියන මට්ටමකට එන්න පුළුවන්. ඒ වගේමයි මේ ඇවිදීමක් චේතනා මට්ටමේදී පවා චේතනා එක චේතනාවක් නෙමෙයි තා කුඩා අනුචේතනා රාශියක එකතුවක් හරහා මේ කුඩා කුඩා අංග චලන රාශියක් මෙතන සිද්ධ වෙනවා නේද කියලා අර මුලින් තමන් සමස්තයක් වශයෙන් ඇවිදීමක් වශයෙන් සතිය පවත්වපු ස්වરૂපේටම දැන් ඔන්න ඊට වඩා විචිත්‍ර වෙලා ඊට වඩා බොහොම තොරතුරු සහිතව ඊටාම සුළු මට්ටමේ සෙලවීම් රාශියක් චංචල වීම් රාශියක් පිරිමැදීම් රාශියක් එහෙම නැත්නම් තදවීම් රාශියක් ගොරෝසු වීම් රාශියක් මේ විදිහට අර ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ මට්ටම දක්වාම මෙතෙන්ටත් යන්න පුළුවන්. අපි පටන් ගන්නෙ බොහොම සරලව ඇවිදිනකොට ඇවිදින බව දැන ගැනීමකින්. නමුත් සතිය තියුණු වෙනකොට ඒ හරහා අර ධාතු මනසිකාරයකින් පෙන්වන මට්ටම දක්වා වුණත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉරියාපත භාවනාවේදී ඉතින් බුදුරජාන් වහන්සේ බොහොම සරලව පටන් ගන්නවා. නමුත් ඒ සරල බව ක්‍රමානුකූලව සරල බව හරහාම හිත එක්තරා අන්දමකින් තියුණු වෙලා හිතේ තිබිච්ච අර කෙලස් ටික ඈත් වෙලා මමත්වයේ දුර වෙලා ආත්ම සංඥාවෙන් තොරව දැන් මෙතන මේ ඉරියව් හතරක් විතරයි තියෙන්නේ. එහෙම නැතුව කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් නැහැ කියන අවබෝධයට එතකොට මේ කෙනෙක්පත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඉරියව්වක් ඔන්න දැන් පටන් ගන්නමත් තියෙනවා. ඒ ඉරියව්ව දැන් ඉඳගෙන හිටපු ඉරියව්වක ඉඳලා අපි හිතමු ඇවිදින්න පටන් ගන්නවා කියලා. එතකොට ඔන්න ඇවිදීමේ ඉරියව්ව පටන් ගන්නවා. ඊළඟට ඇවිදීමේ ඉරියව්ව පවතිනවා. ඊළඟට අපි නැවත වෙන තැනක ගිහින් ඉඳගත්තට පස්සේ ඇවිදීමේ ඉරියව්ව අවසන් වෙනවා. ඔන්න දැන් තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැන් පටන් ගත්තා. ඒක ඉඳගෙන ඉන්න ඉරියව්ව දැන් පවතිනවා. ඔන්න ඒකත් වෙනත් ඉරියව්වකට අපි තුමු සයනය නිදාගත්තා නම් අන්නේ නිදාගන්න මොහොතේදී අර ඉඳගෙන හිටපු ඉරියව්ව අවසන් වුණා. ඔන්න දැන් නිදාගෙන ඉරියව්ව පටන් ගත්තා. නිදාගෙන ඉන්න ඉරියව්ව පවතිනවා. නිදාගෙන ඉන්න ඉරියව්වත් අවදුනාට පස්සේ ඔන්න අවසන් වුණා. අවදි වෙලා අපි හිතමු නැගිටලා ඉන්නවා නම් හිටගෙන ඉන්නවා නම් ඔන්න හිටගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා. හිටගෙන ඉන්න ආව පවතිනවා. අපි නැවතත් ඉඳගත්තා නම් ඉඳගෙන ඉඳගන්න අවස්ථාවේදී ඔන්න හිටගෙන ඉන්න ඉඩයව අවසන් වෙනවා. මේ විදිහට මුළු දවස පුරාම අපි හිත යොදලා බැලුවොත් මේ ඉරියව් හතරේ වෙනස් වීමක් තියෙන්නේ. ඉරියව් හතරෙන් තොර කිසිම සත්වයක් පුද්ගලෙක් මොකක්වත් නැහැ. අන්තිමට තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉරියව් විතරයි. අර දැන් අපි ධාතු මනසිකාර භාවනාවකදී අන්තිමට අපිට වැටහෙන්නේ මෙතන මේ ධාතු හතරක් විතරයි තියෙන්නේ. සත් දැන් පටන් ගත්ත එක අවසන් වෙනවා ඕන අලුත් එකක් පටන් ගන්නවා. මේ විදිහට ඉරියව් මාරු වීමක්, ඉරියව් වල උදේවය ස්වභාවයක් තියෙන්නේ කියලා ඉතින් කාලයක් කරනකොට වැටහෙන්න පුළුවන්. ඉතින් මේක ඉතින් සාමාන්‍යයෙන් අපිට ඉරියාපත භාවනාව කියලා හඳුන්වා ගන්න පුළුවන්. ඊළඟට ඕකම තවදුරටත් දියුණු කළා තමයි බුදුරජාන් වහන්සේ අර චතුස් මේ සම්පජාඤ්ඤ පබ්බේදී තව මේ ප්‍රධාන ඉරියව් වලට අමතරව ඊට වඩා සුළු අණු කුඩා සියලු ඉරියව් ඇතුළත් කරමින් අපි ඉස්සරහා බලද්දි දැනගන්නවා පිටිපස බලද්දි දැනගන්නවා පැත්ත බලද්දි දැනගන්නවා අත සොලවත් දැනගන්නවා සිවුරක් නැත්තම් ඇඳුමක් අඳිනකොට දැනගන්නවා මේ විදිහට අපේ සතිය අර ක්‍රමානුකූලව බොහොම සූක්ෂම මට්ටම් දක්වා ඔන්න පතුරවනවා එතකොට තමයි අර ඊටාම සියුම් අන්දමේ ඇතිවීම නැතිවීම ස්වභාවයන් දැක ගන්න අන්න Tamanට අවස්ථාවක් ලැබෙන්නේ. හොඳයි. දැන් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එච්චරයි අවසానයි කාට හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්ස මේක මගේ පුද්ගලික භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි නමුත් අපේ ලොකු ස්වාමින් වහන්සේත් ඒ වගේම ඔබ වහන්සේත් මේ මෑත කාලෙකදී අහපු ගැටලුවලට දුන්න පිළිතුරු වලින් නගන ප්‍රශ්නයක් මේක පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි කියලා හිතුව නිසා බොහොම ප්‍රයෝජනවත් වෙන පැහැදිලි කිරීමක් ලැබෙයි කියලා හිතාගෙන දැන් ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සර පාවිච්චි කරපු වචනයක් තමයි ලෙඩ සමාධිය කියන එක. ස්වාමින් වහන්සේත් ඒ වචනෙම පාවිච්චි කරේ නැති වුණාට ඊයේ පෙරේදා වෙච්ච සාකච්ඡා අවස්ථාවල් වල මට හිතෙන හැටියට ඒ දේම අරමුණු කරලා යම් යෝගාවචරයන්ට අවවාද දුන්නා. ඊටමත් වැදගත් අවවාද. ඉතින් මම හිතුණා මට හිතුණා මේ ලෙඩ සමාධියේ ඒ කියන්නේ මේ එතකොට කියනවා ස්වාමින්වහන්සේලා ওই தත්ත්වෙ හිටියට දියුණුවක් වෙන්නේ එක තැනම වගේ රඳා පවතින සමාධි තත්ත්වයක් ඔය තියෙන්නේ කියන එක. එතකොට යම්කිසි මේ මධ්‍යම තත්වයට දියුණු වෙච්ච යෝගාවචරයේකට තමා විසින්ම ඒ ලෙඩ සමාධියත් ඒ වගේම ඊට වඩා කාර්යක්ෂම වෙන සමත සමාධිය හෝ විපස්සනා සමාධිය තුලින් එයා සමහර වෙලාවට ඒ වෙලාවේ හිතාගෙන ඉන්නත් පුළුවන් මම හිස් තැනට ගිහින් ඉන්නේ කියලා. එහෙම නැතුව මේ මේ ගැටලු தත්ත්වය දුරලා ගන්න මේ පිළිබඳ පොඩි විස්තරයක් කරොත් වටිනවා කියලා මට හිතුණා. හොඳයි. ඔව් ඇත්තටම මටත් හිතෙන්නේ මේ දැන් අපි ඇතම් යෝගීන් ඉන්නවා මේ ඒ කියන්නේ ඒ අය ඒ තරම් විශේෂයෙන්ම මටත් මට තේරලා තියෙන්නේ ඒ අය සක්මන් භාවනාවට කිසිම කැමැත්තක් නැහැ. වැඩි වශයෙන් ප්‍රිය කරනවා ඉඳගෙන කරන භාවනාවට. පරයන්ක භාවනාවට. ඉතින් ඒ අය හිතේ එක්තරා අන්දමක සමාධි මට්ටමක් ආවහම ඒ කියන්නේ අපිටම ආනාපාන සතිය මූල කර්මස්ථානය කරගෙන යනවනම් ඒකෙත් මුල් යුගයේදීම මුල් යුගයේදීම එක්තරා අන්දමක ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය වඩ아가ගෙන යනකොට සාමාන්‍යයෙන් අපි උපදෙස් දෙනවා ඔන්න හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න ඊළඟට ඒකේ ස්වභාව ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ කොහොමද ආස්වාසයෙන් ප්‍රසආසයෙන් වෙන් කරගන්නේ. ඊළඟට මේක දිග වශයෙන් කොට වශයෙන් Tamanට තේරෙනවද? ඊළඟට කොහොමද දැන් මේක සියුම් වෙලා යනවද? ඊළඟට සියුම් වෙලා ගියාට පස්සේ ආස්වාසයෙන් ප්‍රසආසයෙන් වෙන් කරගන්න බැරි තරමටම දැන් සියුම් වෙනවද? සියුම් වුණා නම් එතනත් ඔන්න ටිකක් දුර ඉන්න කියලාත් කියනවා. ඊට පස්සේ අපි සමත පැත්තෙන් යන්නේ නැතුව විපස්සනා පැත්තකින් දියුණු කරනවා නම් අර ඒ හදාගත්ත සමාධියෙන් අපි කයේ දැනෙන විවිධාකාර සංවේදනාවන්ට හිත යොදලා මේවයේ නිරීක්ෂණයන් පටන් ගන්නවා කය පුරාම එතකොට හිත මෙහෙයවීමක් යදවීමක් සිද්ධ වෙනවා එතකොට අර මුලින් එක්තරා අන්දමකින් නිකන් සමත ප්‍රමේයකින් වගේ හදාගත්ත මේ සමාධිය අපි ඊළඟට භාවිතා කරනවා මේ කය පුරා සිද්ධ වෙන විවිධාකාර වෙනස් වීම් නිරීක්ෂණය කරන්න. එතකොට මේ මේ නිරීක්ෂණයන් ක්‍රමානුකූලව වීම හරහා කෙනෙක්ගේ හිත මේ නිරීක්ෂණයන් කෙරෙහි උදාසීනත්වයක් නිරීක්ෂණයන් වල සෑහෙන කාලයක් යෙදීම හරහා මම මේ කතා කරන්නේ සෑහෙන කාලයක් යෙදීම හරහා නැවත නැවත මේවැය සිද්ධ වෙන මේ ඇතවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා ඔන්න හිත ටික ටික ටික ටික ආරමුණට බැස නොගන්නා ස්වභාවයක් ස්වාභාවිකව චිත්ත නියාමයක් වශයෙන් වෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. නමුත් මේ කියපු මේ අධියර පහු නොකර එක පාරටම මේ ආරම්භක අවධියේදී මේ යම්සි යෝගාවචරයේ සතිය දිනු කරන්න විශේෂයෙන්ම උනන්දුවක් දක්වන්නේ නැතුව නමුත් ඉඳගෙන S2 පියාගෙන නිශ්චලව ඉන්න පුළුවන්කම නිසා කෙනෙක් යන්න පුළුවන් සතිය ඊටාම අඩු නමුත් එක්තරා අන්දමකින් සමාධි මට්ටමක් ප්‍රබල සමාධි මට්ටමක් තියෙන හැබැයි කිසිත්ම නොදැනෙන. නිකන් හරියට මේ සිහි සිහි මූර්ඡා ගතියට ටිකන් ආසන්නයි වගේ කියන්න පුළුවන්. මොකද Tamanට ඒ සමාධි මට්ටමකට ගිහාම යනව දන්නෙත් නෑ, ඉන්නව දන්නෙත් නෑ. ආවට පස්සේ තමයි දන්නේ මේ සෑහෙන වෙලාවකුත් ගත වෙලා කියලා. දැන් අර ඒ බඳු ඒ බඳු සමාධි මට්ටමක අපි රැඳිලා ඉඳීම තුල ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒක නිකන් අර නිද්‍රා සහගත සමාධියක් වගේ. මොකද එතන එතන මේ කියන්නේ කෙලස් කැපීමක්වත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු වීමක්වත් සිද්ධ වෙන්නේ නිකන් නින්දකට අතිශයින් සමානයි. ඉතින් නමුත් අපි විපස්සනාව හරහා කෙනෙක් යනවා මේ හිස්තැනකට ගියා කියලා අපි සාමාන්‍යයෙන් අපි අර්ථ දක්වන්නේ අර ක්‍රමානුකූලව ගිය පාරක අරමුණු වල නැවත නැවත මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා මේවා තියෙන විපරිණාමය දැකලා වෙනස් වීම දැකලා අන්න ඒ ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම Tamanට මේ පාවීමක්, භවනාව අතහැරලා දැමීමක්, ගුරුවරු මාරු කිරීමක්, ස්ථාන මාරු කිරීමක්, ඒ වගේ පැත්තීම් වලින් පවා එන්න පුළුවන්. නමුත් Taman මේක හොඳට තේරුම් ගත්තා නම් මේ මේ පහල වෙලා තියෙන මේ වටිනා දෙයක් මේක මේ අරමුණු වල දැකීම අරමුණු වල තියෙන වෙනස් වීම දැකීම හරහාම මතුවෙච්ච දෙයක්. මේක මේ භවනාවේ ප්‍රතිඵලයක් කියලා Taman තේරුම් ගත්තනම් අන්න ටික ටික ඒක ප්‍රඥාව පැත්තකට දියුණු කළා Tamanගේ හිත අන්න අරමුණු ඇසුරු කරනවා වෙනුවට අරමුණු වලින් තොරව ඉන්න ස්වභාවයක් ඔන්න ටික ටික හැදෙනවා දැන් එතෙන්දිත් දැන් අරමුණක් නැහැ එතෙන්දිත් හිස් බවක් තියෙන්නේ ඉතින් අර මේ හිස් බවයි අර හිස් බවයි අතර ලොකු වෙනසක් තියෙනවා මොකද අර හිස් බවේ මේ සතියක් නැහැ අර මුලින් කතා කරපු නිකන් නිද්‍රාසහගත හිස් මේ අරමුණකින් තොරව වගේ ඉන්න ස්වභාවයේ සතිමත් බවක් නැහැ. එතන තියෙන නින්දක් නින්ද්‍රෝත් නිද්‍රෝතගත ස්වභාවයක්. නමුත් මේ අර මේ මට්ටමේදී අපි මේ විපස්සනා වේදී කතා කරන මේ හිස් භවයේදී ශුන්්‍යතාව මට්ටමකදී එතන බොහොම ප්‍රබල සතිමත් බවක් තියෙනවා. හැබැයි මේ සතියට අරමුණක් නැහැ. දැන් අපි මාකරි රූපයක් දකිනකොට ඒ රූපය රූපයට එල්බගත්ත අරමුණක් තියෙනවා. එහෙම නැත්නම් රූපයට එල්බගත්ත විඥානයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් චක්කු විඥානය කියලා කියනවා. අපි හොඳට ශබ්දයක් අහනකොට ඒ ශබ්දයට බැසගත්ත සෝත විඥානයක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ ඉන්ද්‍රයන් හරහා ආයතන හරහා අරමුණු ගන්නකොට හොඳාකාරවම ඒ ඒ ආයතනවල ඒ ඒ බාහිර අරමුණු වලට බැසගත්ත විඥාන පහළ වෙනවා. නමුත් මෙතන මේ කතා කරන හිස් බව තුල එහෙම බැසගත්ත විඥාන මට්ටමක් නැහැ. ඉතින් කෙනෙකුට මේ මට්ටමත් ඉතින් වැටහෙන්නේ අර මුකුත් අරමුණක් නැහැ. සම්පූර්ණයෙන් හිස් අර හිටපු හිටපු තැන මතක නැහැ. ඒ වගේ විදිහට මේක වැටහෙන්න පුළුවන්. නමුත් මේ වැටහීමත් බොහොම අවදිමත් බවක් තියෙනවා. මෙතන මෙතන මෙතන නැහැ නිදාගත්තු ස්වභාවයක් නැහැ. මෙතන අවදිමත් බවක් තියෙන මේ අවදිමත් බව හරහාමයි අර වගේ ප්‍රශ්න නගන්නේ. දැන් මේ අවදිමත් බව තියෙන නිසාමනේ Tamanට තේරෙන්නේ දැන් මේකේ අරමුණක් නැහැ. මෙතන මං කොහෙද ඉන්නේ? දැන් අර තිබිච්ච සංඥා ටික ඔක්කොම කඩලා ගියා නේද? අර අපි කියන්නේ මේ ඇඩ්‍රස් නැති වුණා කියන්නේ ඇඩ්‍රස් නැති වෙලා දැන්. මෙතන අර තිබිච්ච ඔක්කොම තමන් කෙනෙක්ව පණවගෙන හිටිය සියලු ඒ මොනවාද ඒකට කියන්නේ? තමන්ව කෙනෙක්ව පණව ගන්න අපිට විවිධාකාර දත්ත තියෙනවානේ. ඒ දත්ත ටික ඔක්කොම දැන් විසි වෙලා ගිහිල්ලා. එතකොට දැන් ආතක් පාතක් නැති වෙලා වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේකයි අරක අතර සෑහෙන සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මෙතන මේ බියවීම හරහා මේ මේ මෙතන මේ පත් වෙන தത്വයට Tamanට තියෙන ආගන්තුක ස්වභාවය හරහා තියෙන්නේ මෙතන හොඳ අවදිමත් බවක් තියෙනවා. තාම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ தത്വෙට නුහුරු බව. ඒතර අපි මේ නුහුරු බව ඒත්තු ගන්නලා මේකේ තියෙන වටිනකම පෙන්නලා දීලා මෙතන මේ නුහුරු බව කියන්නේ මේ හිතේ කෙලෙසුන්ගෙන් තොරවීමේ තියෙන නුහුරු බව කියලා වටහලා දීලා. එතකොට මේක සෑහෙන දුරක් සෑහෙන කාලයක් තිස්සේ මේ යෝගාවචරව දැනුවත් කරන්න ඕනේ. එයාට ඒ එතන තියෙන සැක බය දුරු වෙන්න හරින්න ඕනේ. නැවත නැවත ඒ தത്വෙටපත් වෙමි, පත් වෙවි ඒ අර මොකක්ද අර දැන් නිතර ලොකුසානසි කියන්නේ මේ සූදානමින් ගිහිල්ලා, එතෙන්ට ලැහැස්තිලා ගිහිල්ලා මේ தത്വෙ නැවත නැවත අත්දකලා අත්දකලා අත්දකලා මෙතන පදම් කිරීමක් මේකට සූදානම් වෑයමක් හරහා මේ සමාධියේ වටිනකමක් ගන්න පුළුවන්. නමුත් අර සමා අනිත් එක මේ සමාධිය බොහොම විමුක්ත මට්ටමක් කරා. හිතේ නිදහස් බවක් කරහා සෑහෙන දුරට ඊට පස්සේ දියුණු වෙනවා. ඉතින් මෙතෙන්දී එතකොට මේ මේ ස්වභාවයයි අර කලින් කතා කරපු නිද්‍රෝත නිද්‍රෝපගත සමාධි ස්වභාවයයි මුලදී නිකන් Tamanට සමාන මට්ටමින් වැඩුණාට අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඉතින් අපි ඒ නිසා එක පාරට මේ සමාධි මට්ටම් වලට යන්න උත්සාහවත් වෙනවට වඩා ක්‍රමානුකූලව මේ චිත්ත වශයෙන් හිත වැඩෙන්න ඉඩ දෙන එක හරි වටිනවා. මොකද අපි මේ මට්ටම් බලෙන් ගන්න යන එක ඒ තරම් සෞඛ්‍ය සම්පන්න නෑ. මොකද අපි බලෙන් ගන්න ගිහිල්ලා අපි තමු මොකක්hari උත්සාහයක් දැරලා ඒකත් ලැබුණා කියලා. ඒ ලැබුණත් අපිට මේක පවත්වන්න බෑ. මොකද මේ අදාළ කරන හේතුන් ටික හොඳට පරිණත වෙලා හොඳට සකස් වෙලා නැති නිසා. නමුත් අපි සෑහෙන කාලයක් භාවනාවේ යෙදිලා සක්මන් භාවනාවේ විශේෂයෙන් යෙදිලා මේ ඇතිවීම නැතිවීම ස්වභාවයන් දැකලා ස්වභාව ලක්ෂණ දැකලා ඒ ස්වභාව ලක්ෂණ වල ඇතිවීම නැතිවීම දැකලා ඒ හරහා ඔන්න මේ අර මේ පොදු ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සාමාන්‍ය හඳුනන්නේ පොදු ලක්ෂණ හොඳට වැටහෙන්න වැටහෙන්න අන්න ක්‍රමානුකූලව මේක වැටහුණා නම් ඒක අනිවාර්යයෙන්ම මේකේ කලකිරෙනවා මේ කලකිරෙනවා කියන්නේ මේක අතහැරෙනවා ඒතකොට අතහැරෙනවා කියන්නේ අරමුණු අරමුණු වල අරමුණු වලින් හිත මිදෙනවා නික්මෙනවා අනේ එතකොට තමයි මේ හොඳ වටිනා විපස්සනා සමාධියකට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මේ දෙක සෑහෙන්න ඉතින් අර යෝගීන් කියනකොට ප්‍රශ්න කළා ප්‍රශ්න කළාම බලන්න වෙනවා මේ කොහොමද මේ තැන්වලට ආවේ කියලා. මේ ක්ෂණිකව ආපු ගමනක්ද අර වාඩි වෙච්ච ගමන් නිදාගත්ත ක්‍රමයකට ගිය ගමනක්ද කියලා පොඩ්ඩක් අහලා අහලම තමයි දැනගන්න වෙන්නේ හාරවුස්සල බලලා. නැත්තම් ඉතින් අපිත් නොමග යනවා මේ කියන විදිහට. දැන් ඒගොල්ලෝ ටක් ගාලා කියනවා මුකුත් දැනෙන්නේ නැහැ අරකයි මේකයි ඉතින් කියලා කිව්වම ටක් ගාලා ඉතින් අපිට ඕන දෙයකට දාන්න පුළුවන් මේ සමාන සමාන ලක්ෂණ තියෙනවා. ඉතින් හරි පරිස්සමෙන් යන්න ඕන තැනක් තමයි ඇත්තටම. අවචරය ස්වාමීන් වහන්සේ මට මගේ මූල කර්මස්ථානයේ ආනාපානසති භාවනාව තිබුණේ අර පෙර කරන් තිබෙන සියලුම කරලා මේ හුස්ම රැල්ල සිහින් වුණාට පස්සේ ටික වෙලාවක් ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට ඔබ වහන්සේගේ උපදේශ මත අර දැන් මේ ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නෙම තමයි මට තියෙන්නේ. දැන් සෑහෙන වණ්ඩියකින් දැන් ප්‍රශ්නේ විසඳුණා. මේ මට ස්වාමීන් වහන්සේ කිව්වා මේ එක එක ස්පර්ශ වෙන ස්ථාන, වේදනා වෙන ස්ථාන මෙනෙහි කරන්න නිකන් නාභිගත කරනවා වගේ මෙනෙහි කරන්න කියලා. එහෙම කරා හැමදාම වගේ කරනවා මාසයක් දෙකක් මාස දෙකක් විතර දැන් කරා. එක මොහොතක දැන් දැන් මගේට එහෙම මේ දැන් වේදනාව තියෙන වෙලා තැනට මෙනෙහි කරනකොට ඒක විසිරිලා යනවා. හරි. ඊට පස්සේ ආයෙත් තව දැනකට එනවා. එතකොට ගොඩාක් ගොඩාක් තැන් වලට මේ නොහිතන ස්ථාන වල නොහිතන විදිය වේදනාවල් එනවා. එන්න පටන් ගන්නවා. ඒ හැම වෙලාවෙම මේ විසිරි විසිරි සංසිඳිලා වගේ සංසිඳිලා යනවා ස්පර්ශ වෙන තැන් ඒව කරනවා දැන් කීප දවසකට විතර වගේ ඉහළ ඉඳලා කිසිම එහෙම එහෙම සංසිඳිලා ගියාට පස්සේ මොකවත්ම නැති අවස්ථාවක් එන එන වෙලාවල් තියෙනවා. හොඳයි. ඊට පස්සේ මට දැන් කරන්න දෙයක් නැති නිසා මම ඉරියව්ව ගැන මේ මට අහගන්න නැති නිසා මම ඉරියව්ව ගැන මේ ඉරියව්ව ගැන මගේ සිතට එනවා. හහ. ඉරියව්ව ගැන. ඉරියව්වට හිත යොදලා මොකද කරන්නේ? ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. එතකොට මට මට ඉරියාපත් භාවනාව හොඳට පුරුදු වෙලා තිබිච්ච එකක්. ඒක නිසා මට ඒක ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මට මේ ගැන පොඩ්ඩක් දැන් මට ඉස්සෙල්ලා කෙලුත් සෑහෙන්න ඔව් නෑ ඇත්තටම මේ අර කරගෙන ගිහිලා තියෙන ක්‍රමේ හරි නමුත් දැන් අර තමන් දැන් මුලින් ඔන්න අපිටම ආනාපානසතිය හොඳට ගෙවිලා ගිහිලා අපි හිතමු මේ මට්ටමකට ආවට පස්සේ තමන් අර මේ වැදලා තියෙන තැන් ස්පර්ශ ස්ථාන බලන්න යනවනේ. දැන් ඒ වේදනාවන් බලන්න ගියාට පස්සේ දැන් ඒවත් නිකන් සමනය වෙලා යනවනේ. දැන් ඊට පස්සේ දැන් අත්දැකලා තියෙනවනේ සමනය වුණාට පස්සේ නිකන් හිස් ස්වභාවයක් අත්දැකලා තියෙනවනේ. එතෙන්දී පුළුවන් නම් ඉරියවට නොදයි. මට එතනයි ප්‍රශ්නේ මොකද කරන්නේ කියන්නේ. ඔව් ඉරියවට දානවා කියන්නේ අපි දැන් නැවතත් අරමුණක් දෙනවා. දැන් මේ අරමුණක් නැති නැතිවත් සතිය පවත්වන්න පුළුවන්. අපි අර මුලින් ওই කාරණේ ඉගෙන ගන්නකොට පොඩ්ඩක් අපිට නුහුරුයි. අපිට අපිට නිකන් හිතට අමාරුයි මේ මේ දැන් මෙච්චර කාලයක් මුළු සංසාරෙම අරමුණු එක්ක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔන්න අපි යනවා මේ භවනාව හරහා අර අරමුණක් ප්‍රමාණිකෝලව ගෙවිලා ගියා නම් තව අලුත් අරමුණක් මතුවෙන්න කලින් යම් යම් පමණක විවේක ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒක ක්‍රමානුකූලව තමන්ට අහු වෙන්න පුළුවන්. ඒකට අහු ඒක තමන්ට දැක ගන්න පුළුවන් වුණා නම් ඒ මට්ටම දියුණු කරගන්න. එතෙන්දී මුකුත් කියන්නේ අරමුණු දෙන්න යන්න එපා. දැන් අපි මේ මට්ටමේදී ඉරියව්ව කියලා නිකන් කෙලින්ම සමස්තයක් වශයෙන් ඉරියව්ව අරමුණු කිරීමේදී අර තිබිච්ච සංසිඳීම වෙනුවට ඔන්න එක එක පාට ලොකු අරමුණක් දැන් හිතට හම්බ අරමුණක් තමයි. ඉතින් හැබැයි මෙතන අරමුණක් කලින් අවස්ථාවේ අරමුණක් තිබිලා නැහැ. අරමුණක් නොතිබිච්ච මනසට ඒ අවස්ථාවේ අරමුණක් ඉල්ලපු නැති මනසකට අපි මැදිහත් වෙලා ඔන්න අරමුණක් දීලා තියෙනවා. ඒක අවශ්‍ය නැහැ. බලන්න මේ අරමුණකින් තොරවත් බොහොම මේ සතියෙන් යුක්තව හිත සංසිඳලා තියෙනවා. ඒක හුරු කරන්න ඒ ඒ දැන් අපි තුමු මේ මට්ටම විනාඩියක් Tamanට පවත්වන්න පුළුවන් නම් ඊළඟ මට්ට ඊළඟ අවස්ථාවේදී මේ අවස්ථාවට මුණ දීලා එහෙම නැත්නම් ක්ලාස් වෙලා ගිහිල්ලා මේ විදිහට Taman ඒ බලබල හිටිය වේදනාව සමනය වුණාට පස්සේ එන ඒ විවේකය විනාඩි දෙකක් පවත්වන්න. ඊළඟ අවස්ථාවේ විනාඩි 5ක් පවත්වන්න. ඊට පස්සේ 10ක් පවත්වන්න. ගිහිල්ලා මේ විදිහට ඒ විවේක ස්වභාවයත් හිතට හුරු කරන්න. දැන් හිතට හුරු කරාට පස්සේ හැබැයි ඕකට ඇලෙන්නත් එපා. දැන් ඔන්න තමන් විවේකීව ඔන්න අපි තෙන් හුරු කරගත්තේ විවේකයේ ඉන්නවා. එතකොට ඔන්න නැවතත් වේදනාවක් එනවා. එතකොට තමන්ට පුළුවන් ඕනේ නම් වේදනාව බලන්නත් පුළුවන්. ඕනේ නම් මේ විවේකීව ඉන්නත් පුළුවන්. අර ඒ මට්ටමනේ සම සම මට්ටමක් ආවනම් ඊට පස්සේ Tamanට අවශ්‍ය වෙලාවට නිකන් අර මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා නැවතත් හිත විවේකයට ගන්නත් පුළුවන්. නැත්තම් ඔය හරියේ ඉන්නකොට නැවත ඔන්න දැන් සිතුවිලි මට්ටමින් එන්න ගන්නවා. එතකොට චිත්තානුපසනාව ධම්මානුපසනාව මැත්තට දාන්නත් පුළුවන්. එතකොට ඔය හරහා තමයි ටික ටික ටික ටික ටික මේ අරමුණු ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්නේ. මම සාමාන්‍යයෙන් සමහරලාට වේදනාව දැනෙනකොට වේදනාව වේදනාව කියලා ඒක මෙනෙහි කරනවා. ඒක තමයි. දැන් ඔය මෙනෙහි කිරීම අපි කියන්නේ වේදනාව දැනීම එකක්. වේදනාවක් වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා අපි දැන් අර වචනයෙන් මෙනෙහි කරනවද? නෑ, ඉතින්. ඒක තමයි. වචනෙන් කියන්නේ මේ හිතින් හිතින් හිතින් හිතනවා. ඒක නොකර බලන් ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකයි අර විතර්ක ਵਿਚාර වලින් තොරව Tamanට මේ දිහා අපි දැන් මෙහෙම හිතන්න දැන් අපේ කවුරු හරි දෙන්නෙක් රණ්ඩු වෙනවා නම් අපිට සාකි අපි කෙනෙක් සාකියක් දෙනවා කියලා කියන්නේ ඒ මනුස්සයා මැදිහත් වෙච්ච කෙනෙක් නෙමෙයිනේ. ඒ රණ්ඩුවට මැදිහත් වෙච්ච කෙනා සාකිකාරයෙක් වශයෙන් ගන්නෙ නැහැනේ. සාකිකාරයෙක් කියන්නේ හැමතිස්සම මේ සිද්ධියට බාහිර කෙනෙක්. අපිත් මෙතන අපේ මේ හිත පවත්වන්න ඕන සිද්ධියෙන් බාහිර. සාක්කි සාක්කිකාරයෙක් වෙන්න අන්න එතකොට. දැන් මේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාවෙන් යම් පමණක දුරස්ත භාවයක් ඇති කරගෙන අපි ඒ ගැන දැනුවත් වෙලා ඉන්නවා. අපි හිතන්නවත් යන්නේ හිතන්නවත් කියන්නේ මේ ගැන හොඳටම දැනුවත් හැබැයි සම්පූර්ණ අවදිමත් බවක් තියෙනවා. නමුත් අපි මෙනෙහි කරනවා නම් වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කිරීම හරහා නිකන් හිතට වෙහසක් දැනෙන්නේ. උනට බොහොම නිකන් අනුන්ගේ වේදනාවක් දිහා බලන් ඉන්නා වගේ බොහොම මධ්‍යස්තව. එයාට ඕන හින්දා ආවා. එයාම දැන් වෙනස් වෙනවා. එයාට ඕන ලාවක යාවි. අර එතකොට Tamanට හැදෙන උපේක්ෂාවක්. අර සම්පූර්ණයෙන්ම මේක මේ හේතුන් නිසා හටගත්ත දෙයක්. මම මේකට අත දාන්න ඕනේ යාම ඇති වෙලා, යාම පැවතිලා, යාම නැතිලා යාවි. මට අදාළ නැහැ. මම ඉතින් බලන් ඉන්නවා හැබැයි. මොකද මට දැනෙනවනේ. මට දැනෙන හින්දා මම බලන් ඉන්නවා. මම දැක ගන්නවා. නමුත් මම මම ඒක දැකීම හරහා මගේ බලාපොරොත්තුවක් නැහැ ඉක්මනට යයි කියලා. සැප වේදනාවක් නම් වැඩි කාලයක් ඉඳීවි කියලා බලාපොරොත්තුකුත් නැහැ. මොකද මට පාලනය කරන්න බැරි හේතුන් නිසා තමයි මේක හට අරගෙන තියෙන්නේ. දැන් ඔය වාර අපි ඔය විදිහට අර දකින්න දකින්න තමයි ඒ පැත්තට අපිට හිතෙන්නේ. දැන් අපිට අපි දැන් මැදිහත් වෙලාවක පාලනය කරනවා නම් අපිට මේකේ අනාත්ම ස්වභාවයක් වැටහෙන්නේ නැහනේ. අපි මේ දේ මධ්‍යස්තව මේකටම ඇති වෙන්න ඉඩ හැරලා අපි මේකෙන් කම්පා වීමක් ඇලීමක් ඇති කරගන්න නැතුව බොහෝ මධ්‍යස්තව බලන්න බැලීම පුරුදු වෙනවා නම් ඒ හරහා තේරෙනවා අපිට අපි අත නොදාපු හින්දාම අපිට තේරෙනවා අපි ඉල්ලලාපුවෙක් කෙනෙකුත් නෙමෙයි. අපිට ඕන විදිහට ආ වෙනස් වෙන්නෙත් නැහැ. අපි බලාපොරොත්තු නොවෙච්ච වෙලාවකට දැන් එයා ගියා. ඉතින් Tamanටම තේරෙනවා මේකේ මට මගේ වශයෙන් පවත්වන්න බෑ. මම කියන විදිහට නෙමෙයි ආ හැසිරෙන්නේ. අන්න ඒ ඒ අවබෝධයන් ටික ටික එන්න ගන්නවා. ඒ ඒක ඒක එන්නේ මේ බොහොම මධ්‍යස්ත සිතින් නිරීක්ෂණය කිරීම හරහා. ඒ නිසා පුළුවන් නම් මේ මුකුත් මෙනෙහි කිරීමකින් තොරව මේක නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කිරීම හරහා ප්‍රඥාවක් දියුණු වෙනවා. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් අපි වෙන විශේෂ ප්‍රශ්න නැහැ වගේ නේ. එහෙනම් අපි විශේෂ වෙනස් ප්‍රශ්නයක් නැත්නම් දැනට ධර්ම සාකච්ඡාව අවසන් කරමු. නැවතත් අපි හතරට ධර්ම දේශනාවක් සඳහා මෙම ස්ථානයේ මුණ ගැසෙනවා. සියලු දෙනාම තමන්ගේ අද දින මේ භාවනා වැඩසටහනෙන් තමන්ට උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මේ ඉදිරි කාලයත් ගත කරන්න කියලා ඉල්ලලා සිටිනවා. සියලු දෙනාට මේ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි.